භාවනාව දියුණු වෙමින් පිරිහෙමින් පවත්නා කාලය දැනට යෝගාවචරයා සතිපට්ඨාන භාවනා මාර්ගයේ බොහෝ දුර ගමන් කර තිබේ. ඔහුට සෝවාන් මාර්ගය හා නිර්වාණය ළඟ ළඟම ඇත්තේය. මේ කාලයේදී පිම්බීම්, හැකිලීම්, වාඩිවීම්, ආදීන් හෝ අඤ්‍ය කායික ක්‍රියාවකින් හෝ භාවනාව පටන් ගත්තාම ඇසිල්ලකින්ම සිහිය දියුණු වී අවුලක් නැතිව පමාවක් නැතිව මානසිකාර්ය ඊතා හොඳින් පවතින්නට වන්නේය සංස්කාරයන් සිහි කිරීම ගැන උත්සාහයක් නොකරම ඉබේම සිහි කිරීම සිදුවන්නට පටන් ගන්නේය. නැවතීමක් නැතිව බිඳි බිඳි යන සංස්කාරයන් ඇසට පෙනෙන්නාක් මෙන් යෝගාවචරයාගේ දියුණු වූ නුවණට පිළිවෙලින් පෙනෙන්නට වන්නේය. මේ කාලයේ යෝගාවචරයාගේ සිත කෙලෙස් වලට හේතු වන අරමුණු වලට ඇදී යාම සම්පූර්ණයෙන් නවතින්නේය. කොපමණ ආස්වාදනීය අරමුණක් හමුවද එය ආස්වාදනීය දෙයක් ලෙස යෝගාවචරයාට නොවැටහෙන්නේය. බලුකුණක් බඳු කැත දෙයක් හමුවද එයින් ඔහුට නොසතුටක්ද නැත. ඔහුගේ සිත දැකීම මාත්‍රෙහි ඇසීම මාත්‍රෙහි ගඳ සුවඳ දැනීම මාත්‍රෙහි රස දැනීම ස්පර්ශ දැනීම මාත්‍රෙහිම නවතින්නේය. ඒවායේ හොඳ නරක විවේචනයකට නොයන්නේය. ඒවා කෙරෙහි ඇලීමට ගැටීමට නොපැමිණෙන්නේය. ඔහුගේ සිත සියල්ල කෙරෙහිම මධ්‍යස්ථ ස්වභාවයකින් පවතින්නේය. හිඳගෙන බොහෝ වේලා ගත වුවද ඔහුට වේලාව ගැන පවා හැඟීමක් ඇති නොවේයි. අනිකක් ගැන කියනු කිම. එහෙත් ඔහුගේ නුවණ ලෝකෝත්තර මාර්ගයට පැමිණිය හැකි තරමට දියුණු නොවී නම් පැය දෙක තුනක් ගත වූ පසු සංස්කාරයන් සිහි කිරීමේ වේගය අඩු වී අනිකක් ගැන කල්පනා ඇති විය හැකිය. එසේ වී සංස්කාර මෙනෙහි කිරීම නැති වී යන්නේය. සමහර විට ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට ලංවන තරමට නුවණ දියුණු වූ කලෙහි යෝගාවචරයාට දැන් දැන් ලෝකෝත්තර මාර්ගයට පැමිණෙනු ඇතේ යන බලාපොරොත්තුව ඇති වෙයි. තමාගේ දියුණු වූ වැටහීම ගැන ඥානය ගැන ප්‍රීතියක් ඇති වෙයි. එයින්ද යෝගාවචරයාගේ ඥාන වේගය හීන වී යාමෙන් නැවතත් ආපස්සට වැටෙයි. ඒ අවස්ථාවේදී එමඳු කල්පනාවක් ප්‍රීතියක් ඇති වුවහොත් නිකම් යන්නට නොදී එයත් සිහි කළ යුතුය. එයද සැලකිල්ලෙන් සිහිකොට නැවතත් සැලකිල්ලෙන් වැටහෙන වැටහෙන සංස්කාරයන් සිහි කරන්නට පටන් ගත්තාම නැවතත් ඥාන වේගය බලවත් වන්නේය. ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන තරමට ඥානය දියුණු වුවහොත් බොහෝ වේලා ගත වීමෙන් නැවතත් ඥාන වේගය අඩු විය හැකිය. සමහරුන්ට මෙසේ ඥාන වේගය අඩු වැඩි වීම වාර බොහෝ ගණනකදීම සිදු වෙයි. ඥාන පරම්පරාව ඇතිවන සැටි කලින් අසා ඇති කලින් දැනගෙන සිටින යෝගාවචරයන්ට ඒ දියුණු වීම පිරිහීම දෙක සිදුවන වාර ගණන එය කලින් නොදැන සිටින යෝගාවචරයන්ට වඩා අධික විය හැකිය. එබැවින් ගුරුවරයෙකු ඇසුරු කොට භාවනා කරන්නන් විසින් ඒ ගැන කලින් දැන තබා ගන්නවාට වඩා නොදැන සිටීමම හොඳය. මෙසේ නැවත නැවත ඉදිරියට යාම හා පහතට වැටීම ගැන යෝගාවචරයා විසින් සිත නොකලකිරවා ගත යුතුය. දැන් යෝගාවචරයා ඉන්නේ ලෝකෝත්තර මාර්ගය ඊතා සමීපය. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය සමසේ දියුණු වූ අවස්ථාවකදී ඒ වහා ලෝකෝත්තර මාර්ගයට පැමිණ නිවන් දක්නේය. නිවන් සුවය ලබන්නේය. යෝගාවචරයාගේ සිතට නිවන හසුවීම මෙසේ වැඩමින් බාලවෙමින් පවත්නා වූ යෝගාවචරයාගේ ඥානය සමුද්‍රය තරණය කරන නැවක් මුදාලු කවුඩෙකු වැනිය. අතීතයේදී සමුද්‍රයෙහි ගමන් කළ නාවිකයෝ දිසා සොයාගත නොහැන අවස්ථාවලදී ප්‍රයෝජන ලබනු පිණිස නැව්වලුන් කවුඩෙකුගෙන යති. මුහුදේදී සමීපයේ ගොඩබිමක් ඇද්දැයි දැනගන්නට වුමුණා වූ විට නාවිකයෝ කවුඩා කූඩුවෙන් මුදා හරිති. ඌ අහසේ ඒමේ අත පියාඹා බලා ගොඩබිමක් නොදුටුවහොත් නැවේ කුඹගසටම නැවත නැවත එයි. ගොඩබිම දුටු කල්හි ඒ දෙසට යයි. නැවතත් ආපසු නොඑයි. ඒ නාවිකයෝ කවුඩා ගිය පැත්තේහි ගොඩබිමක් ඇති බව දැනගනිති. මේ සතිපට්ඨාන භාවනා කරන යෝගාවචරයාගේ සංස්කාරයන් සිහි කිරීමේ වේගය වරින් වර අඩු වී යාම ගොඩබිමක් දක්නාතුරු කවුඩාගේ නැවත නැවත නැවට පැමිණීම වැනිය සංස්කාරයන් සිහි කරන දකින විදර්ශනා ඥානය ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට තරමට දියුණු වූ කලෙහි ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන්ද එයට සමවන පරිදි දියුණු වූ අවස්ථාවක හැපීම්, ඇසීම්, දැකීම් ආදීන් දැනෙන සංස්කාර ಜಾති 6 අතුරෙන් රූපාදී අරමුණු 6 අතුරෙන් යම් කිසිවක් පිළිබඳ වූ දැනීම වාරයෙන් වාරය වඩ වඩා පිරිසිදු ලෙස තුන්වරක් හෝ හතරවරක් ඇති වූ පසු එකෙනෙහි සිහි කරනු ලබන සංස්කාරයන්ගේ හා සිහි කරන සිත්වල Nirodha වූ ලෝකෝත්තර නිර්වාණ ධාතුව යෝගාවචරයාගේ භාවනා චිත්තයට හසු වී ප්‍රථම මාර්ගයට හා ඵලයට යෝගාවචරයා පැමිණෙන්නේය. සෝවාන් වීම යෝගාවචරයන්ට දැනෙන හැටි කියන ලද පරිදි යෝගාවචරයාගේ සිත සංස්කාරයන් හැර අරමුණු කිරීම වශයෙන් ලෝකෝත්තර නිර්වාණ ධාතුවට පැන වැදුණු පසු නිවනට පැමිණීමට ඊතා සමීප කාලයේදී එකිනෙකට වඩ වඩා පැහැදිලි ලෙස තුන් හතර වරක් ඇති වූ සංස්කාර දර්ශනයද කලින් සිහි කරමින් සිටි සංස්කාර සියල්ල හැර සිත නිර්වාණ ආරම්මණයට පැමිණීමද යෝගාවචරයාට හොඳින් දැනෙන්නේය. ලෝකෝත්තර ප්‍රථම මාර්ගයට පැමිණියා වූ ඇතැම් යෝගාවචරයන්ට එය කලින් සිහි කරමින් සිටි සංස්කාරයන් හා සිහි කරන සිත් පරම්පරාව හදිසියෙම සිඳී ගියාක් මෙන් වැටහෙන්නේය. ඇතෙමෙකුට හිස මත හෝ කරෙහි තිබූ බරක් තල්ලු කර දැමුවාක් මෙන්ද අතින් එල්ලාගෙන සිටි බරක් බිමට වැටුණාක් මෙන්ද හදිසියෙන් බන්ධනයකින් මිදුණාක් මෙන්ද දැල්වෙමින් තිබූ පහනක් නිවි ගියාක් මෙන්ද අඳුරෙන් එළියට ආවාක් මෙන්ද අවුල් ගොඩක් ඇති තැනක සිට අවුලක් නැති තැනකට පැමිණියාක් මෙන්ද දියෙහි ගැලුණාක් මෙන්ද මෙසේ නොඑක ආකාරයෙන් සිත කලින් අරමුණු කරමින් සිටි සංස්කාරයන් හැර නිර්වාණ ආරම්මණයට පැමිණීම වැටහෙන්නේය. සංස්කාර නිරෝධය වූ නිර්වාණ ධාතුව දුටු කාලය ඊතා කෙටි කාලයකි. එය යම්කිසි සංස්කාරයක් එක්වරක් සිහි කිරීමට යන කාලය තරම් කාලයකි. එබැවින් යෝගාවචරයාට ඒ හදිසි සිදුවීම ගැන කල්පනා ඇති වෙයි. ඔහුට මේ හදිස්සියෙන් දර්ශනය වූ දෙය ලෝකෝත්තර නිර්වාණ ධාතුව විය යුතුය. ඒ අවස්ථාවේදී ලෝකෝත්තර මාර්ග ඥානීය විය යුතුය. කියා කල්පනා විය හැකිය. මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන්ගේ හැටි කලින් පොතපතින් උගනා තිබුණා වූද ගුරුවරුන්ගෙන් අසා දැන තිබුණා වූද යෝගාවචරයන්ට හදිසියෙන් තමාට දර්ශනීය වූ දෙය Taman සොයමින් සිටින ලෝකෝත්තර නිර්වාණ ධාතුවමය. එය දැකීම වශයෙන් ඇති වූයේ ලෝකෝත්තර මාර්ගය හා ඵලයේය. මම දැන් ප්‍රත්‍යක්ෂ වශයෙන් නිවන් දුටු සෝවාන් පුද්ගලයෙකු වෙමි. යයි අදහසක් පහළ වෙයි. තමන් පැමිණ සෝවාන් මාර්ගඵලය ගැන දැනගත්තා වූ යෝගාවචරයන්ගෙන් ඇතමෙක් තමන්ලත් ලෝකෝත්තර මාර්ගයේ බලයෙන් ප්‍රහීන වූ කෙලෙස් ගැනද තමන්ට ඉතිරි වී ඇති කෙලෙස් ගැනද කල්පනා කරති. ඉක්බිති පෙර පරිදි තමන්ගේ කායික චෛතසික පැවතුම් සිහි කරන්නට පටන් ගනිති. පුරුදු පරිදි නාම රූපයන් සිහි කරන්නා වූ යෝගාවචරයා හට සියලුම කායික ක්‍රියාවල හා චිත්ත වේදනා ආදීෙහිද අග මුල දෙක හෙවත් ඉපදීම් බිඳීම් දෙක ඊතා පැහැදිලි ලෙස කැපී පෙනෙන්නට වෙයි. ඒ නිසා සිහි කිරීමේ වේගය අඩු වාක් මෙන් නැවතත් භාවනා මාර්ගයේ ආපසු ගියාක් මෙන් වැටහිය හැකිය. දැන් යෝගාවචරයා පැමිණ සිටින්නේ උද්‍යාවිය ඥාණයටය. එබැවින් එය භාවනා මාර්ගයේහි නැවත ආපසු යාමක්ද වෙයි. යෝගාවචරයා කෙරෙහි මේ අවස්ථාවෙහි පවතින්නේ උද්‍යව්‍ය ඥානීය බැවින් සමහර විට යෝගාවචරයාට ආලෝකය හා නොඑක් රූප සටහන්ද පෙනිය හැකිය. සමහරුන්ට සංස්කාරයන් සිහි කිරීම පටන්ගත් අලුත අරමුණු හා සිහි කිරීම සුදුසුසේ එකින් එකට නොගැලපෙන බවක්ද ඇතිවිය හැකිය. සමහරුන්ට කුඩා කුඩා දුක් වේදනාද දැනෙන්නට විය හැකිය. මේ කාලයේ වැඩි දෙනෙකුන්ට ඇතිවන්නේ ඊතා දීප්තිමත් සිත් පරම්පරාවකි. ඒ කාලයේදී ශරීරයක් ඇති බවකුත් නොදැනී සිත පමණක් අහසෙහි පවතිනාක් මෙන් යෝගාවචරයාට දැනෙයි. ඊතා සැපයක්ද දැනෙයි. ඒ අවස්ථාවෙහි ඇතිවන සිත් පරම්පරාව සිහි කරන්නටද නොපුළුවන් වෙයි. සිහි කලේද සිත් කලින් ඇති වූ සිත්සේ කැපී වෙන් වී නොපෙනේ. යෝගාවචරයාගේ සිත බහැර අන් අරමුණු කරාද නොදිවෙයි. ආරම්මණයන් ගැන සිතන්නටද නොහැකි අයුරින් ඊතා ප්‍රසන්න සුඛ ස්වභාවයක් ඇතිව සිත පවතී. ඒ ප්‍රසන්නතාවයෙන් යුක්තව පවත්නා චිත්ත පරම්පරාවේ වේගය අඩු වූ කල නැවත සංස්කාරයන්ගේ ඉදීම් බිඳීම් පෙනෙන්නටද වෙයි. මද වේලාවක් එසේ කරන කලෙහි ඊට අසියුම් වූද සුන්දර වූද මානසිකාරයට නැවතද පැමිණිය හැකිය. ඒ අවස්ථාවෙහි ඥාන වේගය බලවත් වූහොත් නැවතත් යෝගාවචරයාගේ සිතට සංස්කාරයන්ගේ නිරෝධ ස්වභාවය පෙනෙන්නේය. සමාධි ඥාන දෙක දියුණු නම් යෝගාවචරයාගේ චිත්තය මෙසේ නැවත නැවත අරමුණු කිරීම වශයෙන් සංස්කාරයන්ගේ නිරෝධ ස්වභාවයට පැමිණෙන්නේය. මෙකල වෙසෙන ප්‍රථම මාර්ගයට පමණක් පැමිණීමේ බලාපොරොත්තු ඇති පින්වතුන්ගේ සිත මෙසේ නැවත නැවත සෝතාපට්ටි ඵලයටම පැමිණෙන්නේය. මේ සෝවාන් ඵලයට පැමිණීම දක්වා භාවනා ක්‍රමයයි. මෙසේ සතිපට්ඨාන භාවනාවෙහි යෙදී ලාමක පෘතජ්ජන භාවය ඉක්මවා ආර්ය ශ්‍රාවක භාවයට පැමිණි පුද්ගලයා අලුතෙන් උපන් කෙනෙකු මෙන් අමුතු ගතිගුණ ඇත්තේ වෙයි. ඔහුට ඊතා දියුණු තියුණු ශ්‍රද්ධාව ඇත්තේය. ඒ ශ්‍රද්ධා වේගය නිසා ප්‍රීති පස්සද්දී හෝද ඔහුට බලවත්ව ඇති වෙති. ඔහුට මහත් සුවයක්ද ඇති වෙයි. ප්‍රීති සුඛ වේගය නිසා ඔහුගේ ශරීරය තුල ඉහළට නැගෙන එක්තරා ස්වභාවයක් ඇති වෙයි. එයින් සෝවාන් ඵලයට පැමිණි වහාම ඔහුට පෙර කරගෙන ආ පරිදි සංස්කාර සිහි කිරීමේ පැවැත්විය හැකි නොවේ. ඔහුට සංස්කාර මෙනෙහි කිරීම මනවින් පැවැත්විය හැකිවන්නේ පෑ ගණනක් හෝ දින ගණනක් හෝ පසුයි ශ්‍රද්ධා ආදී වේගය අඩු වූ පසුවය. සෝවාන් ඵලයට පැමිණ අලුත ඇතමෙකුට පුරුදු පරිදි භාවනාව ඉදිරියටත් කරගෙන යාමේ අදහස තුනී වෙයි. භාවනාව සෑහුණාසේ සිතෙයි. ඒ තෘප්තියට පැමිණීම සිදුවන්නේ මුලින් සෝවාන් වුවත් ඇතේ යන අදහසින් භාවනාවෙහි යෙදුන බැවිනි.